දැහි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අවශ්‍යතු අපේ සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා මම උදේ ආරාධනා කර පරිදි මම යනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර වාරෙදි කාට හරි වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා සාදරයෙන් ආරාධනාවෙන් කතා කරනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහිම යන්නේ ආනාපාන සති භාවනා වඩන විට ආනාපානයේ වැටෙන්නේ කුඩු කුඩු ලෙසටයි. එතින්දා කටයුතු කරන අවස්ථල කිසිම අරමුණකට හිතාමතා හිත නොයෙදුවත් ඉබේ මුළු ශරීරයේම බත්තරියක් පැහින්නාක්ෂේ දැනේ. ශරීරයේ නිශ්චලව තබාගෙන ඉන්න අවස්ථාවේදී හා ටැප් එකෙන් වතුර වැටෙන ශබ්දය ඇසෙන විට විශේෂයෙන් මේ දේ සිදුවේ. යම් මේකින් පරියංක හා සක්මන් භාවනා යෙදෙන යොදන කාලයේ අඩුවොත් තද හිරකක්කමක් ඇති වෙනවා. පැයක් දෙකක් පමණ හිත සමාධිගත කර තබා ගැනීම මෙම හිත රදේ පහවයයි. කර්ණී ස්වාමීන් වහන්සේ ඉදින්දා කටයුතු කරන විට මේ අවස්ථාවට ගැළපෙන ආකාරයට අනුග්‍රහ කරන ආකාරය පිළිබඳව උපදේශයක් ලබා දෙන්න ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේ අවස්ථාවට ගැළපෙන ආකාරයට අනුග්‍රහ කරන ආකාරය. මේ විදිහට ස්වභාවයෙන් හිත ඇතුළට එනවනම් ඒක අර මෙතෙක් කරපු ප්‍රයත්නයේ යහපත් ප්‍රතිඵලයක්. ඒ නිසා මේ ඇතුලේ තියෙන ස්වභාවය ඇති හැටිය දකින්ද හිත ඒ තරම් අපින් තරම් කැමති නෑ. අපි අර ප්‍රයත්න නිසා හිත ඇතුලට ආවට ඒක ඇතුලේ බලාගෙන ඉන්නකොට පේන දේවල් එච්චර ප්‍රසන්න මනාප සිලිලාරයක් දනවන දේවල් නෙවෙයි. ඒ නිසා ගොඩක් කල් යනවා හිත මේ ඇත්ත ඇති හැටියෙන් පිළිගන්න. ඉතින් ඒ අතර වාරයේදී කයට හිතට විශේෂම වචනයටයි හිතටයි බාධා වෙන ගොරෝසු වැඩවලින් නතර වෙලා නැත්තම් සම්මා වාචා සම්මා කම්මන්ත කියන දේවල් සමබර කරන මැදිහත් කරගෙන හිතට මේ අලුත් දර්ශනීය මේ අතුලත බලන දේ දැක ගන්න අසුලුව පුහුණු වෙන්න විවේක දෙන්න එකවරම කරන්න බෑ මේක පින්නුවාට ඒක බලන්න හිත ලෑස්ති වෙන්න ගොඩාක් කල් යනවා. මොකද හිත පුරුදුලා තියෙන්නේ බාහිර දේවල් බල බල. ඒ නිසා ඊටාම අනුකම්පාවෙන් ඊටාම මේ මෛත්‍රියකින් අත්ත්‍යචර්යාවේ අත්ත්‍යසිද්ධිය යුක්තව හිත හුරු කරන්න ඕනේ මේකට. ඒක නිසා යම් දවසක Tamange සංකල්පනා සම්මා සංකප්ප මේ විදිහ වෙනසක් ඇති වෙච්ච ගමන් ඒක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනට බලපාන. සංකල්පවල වෙනසක් ඇති වෙච්ච ගමන් ඒ අනුව වචනය ක්‍රියා සහ ජීවන රටාව හැඩ ගැහෙන්න වෙනවා හැඩ ගැහුනට පස්සේ ඒ සම්මා වායාමයේ යහපත් වෑයම එන්න පටන් ගන්නවා මේ මේ සංක්‍රාන්ති කාලයේදී යෝගාවචරයා සාමාන්‍ය කියන්නේ පළවෙනි වතාවට ගැප් ගත්ත කාන්තාවක් අනෙකුත් කිරිමවුරුන්ගේ ආධාර උපකාර ඇතුව ඒ ගැබ නිසිසේ වැඩෙන විදිහට සලකන්නාසේ නැත්තම් කිරිවදින ගොයමක් රැක බලා ගන්නා ගොවියෙක් වගේ විශේෂක ලිතු දෙයක් නැහැ. නමුත් මේ අපලෝ මේ අපිට කියන්නේ පලිබෝධ කරදර එන්නේ නැති විදිහට ගොයම නිතරම බල බල ඉන්න ඕනේ. ඒකට හැඩ ගැහෙන කාලේ. අතී ඒ වගේ මේකට අපේ උපදේශ දෙන්න උපදේශ ගන්න කෙනෙක් නැහැ. මොකද ලෝකේ ඉන්න හරියක් කට්ටිය බාහිරේ බලන කට්ටිය. බාහිරේ බලන උපදේශ නම් ඕන තරම් දෙන්න තියෙනවා. ඇතුළත බලන කෙනාට නැහැ. ඒ නිසා ඒකට මේ හැඩ ගැහෙන්න නිකන් සාමාන්‍යයෙන් ගංගනගාමියෙක් ගුරුත්වාකර්ෂණය නැති ප්‍රදේශයක හැඩ ගැහෙන්න ලෝකයේ ඇතුළේ කිසිම පරීක්ෂණාකාරයක් කරන්න බෑ. ලෝකයේ තියෙන හැම පරීක්ෂණාකාරයක්ම ගුරුත්වාකර්ෂණයට තියෙන. ඒ නිසා තියෙනවා එක ඩයිව් එකක් තියෙනවලු ප්ලේන් එකේ උඩට ගිහිල්ලා එක ඩයිව් එකක් තියෙනවා. ඒ ඩයිව් එකේදී ඒක තප්පර 30ක් ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ නැති වෙලාවක් තියෙනවා. ඉතින් ඒක විතරයි පුරුදු කරන්න පුළුවන්. ඉතින් ඒක ඒ වගේම ඒ ගුරුත්වාකර්ෂණ නැත්තඳ ගියාට පස්සේ මෙහෙම බඩු තියන්න බෑ ඔක්කොම පාවෙන. ඒ නිසා හැඳි කැරප්පු ඔක්කොම කාන්දන් වල අල්ලලා තමයි තියන්න තියෙන්නේ. කැම ගන්න මෙහෙම ගත්තොත් විශ්ිලා යනවා කන්න බෑ. ඔක්කොම ටූත් පේස්ට් ටියුබ් වල වගේ තියලා මිරිකලා ඇතුළට ගන්නවා. ඉතින් මේ වගේ වැඩ ඔක්කොම පුරුදු කරන්න ඕනේ. මේ පුරුදු කරන පුරුදුකරනද අදට අවකාශයේ පුරුණු මැදයන් හදන්න බෑ. මේ කොහේ හදුවත් ගුරුත්වාකර්ෂණය තියෙනවා. ඉතින් ඒ නිසා අම්මතර ලෝකයක් තියෙනවා. මේ ඝර ලෝකෙට යන්න ගියාම මේ ළඟදී ඒකත් පරණ ප්‍රශ්න තමයි. එළිය ගුරුත්වාකර්ෂණ නැත්තනක ඉඳගෙන ඉන්නකොට එක මාසයක් ඉන්නකොට කැල්සියම් තැන්පත් වීම 100ට එකකින් අඩු වෙනවා. මේ 60 පද්ධතියට බර වැටෙන්නේ නැහනේ. 60 ව්‍යායාම වෙන්නේ. ඒ නිසා මාස 10ක ඉන්නකොට 110ක 60 සැකෙල්ල දුර්වල වෙනවා. මේ පොඩ්ඩක් ගානක් තියෙනවා. ඒ ගාන ගියාට පස්සේ ආපහු මේ ලෝකෙට ඇවිල්ලා හිටගත්තොත් කඩන්න. 60 සැකෙල්ලට දරන්න බෑ. ඒ නිසා මෙයා ගෙනල්ලා අර පැකින් මැෂින් කියන තේවකක් පැක් කරනකොට අඩු කරන ভাইබ්‍රේෂන් එකද ඒ ভাইබ්‍රේෂන් එකේ පුරුදු කරන්න ඕන කාලයක් ආයේ බර දරන්න. ඇටසැකිල්ල ආයෙත් කෙලින් ඉන්න. ඒ වගේ විශාල වෙනසක් ඇති වෙනවා. ඒ වගේ තමයි මේ ඇතුළතට හිත ගියාට පස්සේ බාහිර ලෝකෙට තියෙනවනේ හොල්මන් ටිකක් තියෙනවා. ඇතුළත් පේනවා. ওই දෙකට හැඩ ගැහෙන වෙලාවේදී කල්යාණ මිත්‍රන් වහන්සේලා පෙන්නපු ආදර්ශ පාට විතරයි අපිට තියෙන්නේ. පිට ඉස්සලා ඒක දැකපු කෙනෙක් ගත කරපු ජීවිතේ තමයි. මේ අනික හොල්මන් දිහා බැලුවාට කිසිම උත්තරයක් නැහැ. ඒ වගේ හොඳටම හොඳ පිස්සු හොඳ එකනේ තියෙන්නේ. බාහිරෙමනේ පිස්සු කෙලින්නේ. ඇතුළත බලපනස ඒ නිසා නිකන් මේ අමතර දෙයකටපත් වුණා වගේ. නමුත් බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි නම් මම හිතන්නේ අනිත් ඔක්කොම එකතු වෙලා මෙයා පිස්සන් කොටුවට ගිහිල්ලා දමනවා. ඒ තරම්ම බාහිර ලෝකේ බලවත්. සත්‍ය දකින්න මනුස්සයට විරුද්ධවමයි කටයුතු කරන්නේ. තමන්ගේ හිතත් විරුද්ධව කටයුතු කරන්නේ. ඒකට හැඩ ගැහෙනවා කියන එක ඒක වෙනමම කලාවක්. හැබැයි ඒක හරි సౌందර්යයක්. පුදුමාකාර సౌందర్యාත්මක දෙයක්. කාව්‍යයක් හැඩ ගැහෙනවා කියන එක මම කියලා තියෙන පොත් දෙකක් දැකලා තියෙනවා මේ පොත් දෙකේ කියලා තියෙනවා මේ සම්පූර්ණ ආවෝද කරාට පස්සේ මාළු මාකට් එකට ගිහිල්ලා ඉන්න හැටි සම්පූර්ණ ආවෝද කරපු එක්කෙනෙක් මාළු මාකට් එකට ගිහිල්ලා ඒ හෙට්ටුවත් එක්ක වැඩ කරලා මාළු ටිකක් මිලදී ගන්න හැටි නැත්නම් පොළට ගිහිල්ලා බඩු ටිකක් ගන්න හැටි සම්පූර්ණ ප්‍රසිද්ධ අමතරම රසවත් කතාවක් තියෙනවා ඇතුළත බලලා ඇතුලෙන් ආවෝද කළ මේ සියල්ල අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියද්දි පොළට ගිහිල්ලා හෙට්ටු කරලා බඩුවක් ගන්නකොට හිතන්නේ. එච්ච ලස්සන සාහිත්‍ය ලෝකේ නෑ. ඒ නිසා හරි ජොලි වැඩේ. මම හිතන්නේ ඒක කවුරුත් කියන දේ කරලා සෙකන්ඩ් හෑන්ඩ් වෙන්න දෙන්න බෝ ඔරිජිනල් එකම ගන්න එකයි තියෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් මේක. ඒ නිසා කවුරුගේ කාගවත් නීතියක් මේකට වළංගු නැහැ. ඔය Taman ගැටේ ගැහිච්ච පැත්තේ ගැටේ ලියන්නේ ලියුණට පස්සේ ලෝකෙ දිහා බලනකොට අමතර තාලයක් තියෙනවා. ඒක හරියට අභිජිතාවකාශයට ගිහිල්ලා මේ එහෙ හැඩ ගැහෙනවා. ගුරුත්වාකර්ෂණය නැති යනක හැඩ ගැහෙනවා. මේ හූස්ටන් ගියාම පෙන්නනවා මේ ඒ ගහන ගාමෙන් පුරුදු කරන හැටි. පුරුදු කරනකොට ඔක්කොම තියෙන්නේ කාන්දම් කරපු උපකරණ. කෑම කාලා ගෑරප්පු එහෙම මේ කාන්දම් ප්ලේට් එකට හේතු කරන්න ඕන නැත්තම් පාවෙන. ඒ වගේ සෙල්ලම් ටිකක් තියෙනවා. ඒ නිසා මේ ඒකට කවු කාගේවත් උපදෙස් අරගෙන වැඩක් නැහැ. මේක ඒකේ තියෙන අලුත් දෙයක් බව තේරුම් අරගෙන ඒ අලුත් ඉපදිච්ච බබෙක් ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා වගේ සෙල්ලම් කරන එකයි කියන්නේ මේ එච්චරම පිළිසිදුත් නැහැ මේ කියන කාරණාව මේ මෙමෙ ඉස ගෞරවනීය ස්වාමීන් වහන්සේ ජීඳා කටයුතු කරන මේ අවස්ථාවට ගැළපෙන ආකාරයට <clears throat> අනුග්‍රහ කරන ආකාරය පිළිබඳව උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි. එතකොට මෙතන තියෙනවා මේ අවස්ථාව කියන එක වර්ණගන්නේ ඉස්සලා කියන වචනෙන් එදින්දා කටයුතු කරන අවස්ථාවේදී කිසිම අරමුණට හිතාමතා හිත නොයදුවත් ඉබේම මුළු ශරීරයේ බත්තලියක් පැෙන්නාසේ දැනේ. ඉතින් මේක මනුෂ්‍ය සාහිත්‍යයේ කීප පොලක බුද්ධ ආගමෙන්තරව සඳහන් කරලා තියෙනවා. සමහරු මේ වෙලාවට ඇහෙන මේ මූලික සද්දයක් විදියට මේක දකිනවා. සමහරු කම්පනයක් විදියට දකිනවා. සමහරු සැහැල්ලු බවක් විදියට දකිනවා. සමහරු ආලෝකයක් විදියට දකිනවා. විවිධ විදියට මේ ප්‍රകෘතිය භවය කියන එක අවතිනවා කියන එක කිසිම ක්‍රියාවකින් තොරව සිද්ධ වෙන මේ දේ වර්ණගන්න උත්සාහ කරලා තියෙනවා. සර්වචන්නාසිකෙත් තියෙනවා. සර්වචන්නාසිකේ ශූන්‍ය විදියට, රිත්‍යක් විදියට, පරතෝ විදියට, තුච්ඡ විදියට, අනාත්ම විදියට පෙන්ලා දෙනවා. ඒ ඒ ඒ පැත්තට තියෙන මේ වචන සෙට් එක සාමාන්‍ය ලෝකේ මුස්පේත්තු වචන. රිත්යි තුච්චයි ශුන්‍යයි කිව්වහම ඉතින් නැද්දකින් නොපත්තන් නොදෝමකින් කිව්වාගේ වචන සෙට් එක තමයි විතර ගන්න. ඉතින් කවුරක්වත් කැමති නැහැ ඒකට. ඒ වචන පාවිච්චි කරන්නේ නැතුව මේක සම්බන්ධීකරණය කරන්නත් බෑ මේක මේ. sannivedana කරන්නත් බෑ. හැබැයි sannivedanaක් අවශ්‍යත් නැහැ මෙතන. ඒක නිසා මේකට කියනවා මේ නෙගටිව් ලැන්ග්වේජ් එකක් ඕනේ කියලා. මේක ප්‍රකාශ කරන්න නැස්චාර්ත්‍යයට හුරු භාෂාවක් පාලිය නැස්චාර්ත්‍යයට හුරු භාෂාව සංස්කෘතිය නෑ. සංස්කෘත භාෂාව ආස්තික විස්තර කරන්න දක්ෂයි. ඉතින් එක්කෙනෙක් කියනවා මෙහෙම මේවා කියන්න ගිහිල්ලා මේගොල්ලෝ මේ මට මහත් කුරුසියේ තියලා නැගා හිටදන්නේ. යේසුස් කිච්චෝ සාන්සේ ඇවිල්ලා කාශ්මීරයේදී මේ සත්‍ය අවබෝධ කරා. අවබෝධ කරේ නාස්තික භාෂාවක් හරහා. ඒකල එයා ආපහු ගිහිලා හීබ්‍රු භාෂාව කියන ආස්තික භාෂාවට දාන්න ගියාට පස්සේ මිනිසුන්ට තේරුනේ නැහැ කුරුසෙට තියලා යන ගැඹුව. ඉච්චරම සිම්පල් මේ වැඩේ. Taman මේ සත්‍ය දැක්කට පස්සේ ඒ ගිහිලා කියන්න හදන්නේ කාම ලෝකයකට කියන්නේ. ඒ මිනිස්සු දන්නේ නැහැ අනිත්‍ය කියන එක වර්ණකලා දෙන්න ඕන. අනාත්මය කියන එක වර්ණ ගන්න ඕන. දුක්ඛ කියන එක වර්ණ. ඒගොල්ලෝ නිතර නිත්‍ය සුඛ සෝබ කී කිය ඉන්න මිනිස්සු જાතිය. ඉතින් මේ කියලා ගියාම නිකන් හරියට පෙට්‍රල් වාහනයක ඩීසල් දාගත්තා වගේ ඉතින් ඩීකාබනයිස් කරන්න ඕන. ඉතින් අන්තිමට බැරි තරම මනසට කුරුසෙත් ඉතල යන ගැමුණු. එන ගහන්න ඉස්සල දවසේ හෙට මේ සබත් දිනේ මහසිකුරාදා ඒක නිසා මේ පිලාත කියන නගරාධිපතිතුමා කිව්වා දෙන්නේ කුරුසියට ලැන ගහන්න තියෙනවා බරබ්බස්නුයි යේසුස් වහන්සේ මට හෙට සබත් දිනයක් නිසා මේ මාසිකුරාදා නිසා එක්කෙනෙක් නිදහස් කරන්න අවසර තියෙනවා මට ඩිස්ක්‍රිට් එක තියෙනවා පුළුවන් කවුද නිදහස් කරන්න කියලා Barabbas Barabbas Barabbas Barabbas Barabbas Barabbas Barabbas කියලා මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා යේසුස් වහන්සේට අණ ගහපන් බරබ්බස් කියන්නේ විනිවරු හොරෙක් එයා නිදහස් කරපන් මේ මාසයට අණ ගහපන් මෙයා මොකද මේ ඕන නැති දේවල් මිනිසුන්ට කියන්න ගියා. අනිච්චං කියන්න ගියා, දුක්ඛං කියන්න ගියා, අනත්තං කියන්න ගියා, තුච්ඡං කියන්න ගියා, රිත්තං කියන්න ගියා, අනත් <laughs> මේවා කියන්න ගියා මිනිස්සු හිතුවා මහ කාල කන්නේ කතා කරන්නේ කතා කරන්නේ. කුරුසෙ ඉඳලා නගහන. ඒකයි කියන්නේ මේ භාවනා කරනකොට පෙනෙන්න කරන්නත් එපා. භාවනා කරනකොට පෙන්නන්න යන්නත් එපා. පෙන්නන්න ගියාට පස්සේ කුටි කාලා වැරෙන්නේ. කුරුසෙ ඉඳලා එන ගහලා මැරෙන්නේ. සොක්‍රටිස්ට කිව්වේ මොකද්ද? සොක්‍රටිස්ට කියලා කිව්වා රාජ්‍ය නීති ඇටයට වතුර වස විදුරක් දීලා බීලා මැරියන් කියලා. මොකද එයා සත්‍ය දැක්ක නිසා. ඔය මේ ශික් ශික් නෙවෙයි ආගමට කියන්නේ මේ සූෆිසම් වල. සූෆි මාස්ටර් කෙනෙක් ඒත් ගිහිල්ල ඉවරලා මේ ඒක සූෆි කියලා කියන්නේ මේ මුස්ලිම් ආගමේ කොටසක් භවනා කරන පිරිසක් එයා සත්‍ය ප්‍රකාශ කළ කිව්වා මමයි සත්‍ය මට සත්‍ය පේනවා කියලා. ඉතින් ඒකේ ඒ ආගම හැටියට විශාල අපරාධයක්. රජ්ජුරෝ තීන්දුව කරා පුච්චල මරන්න. පුච්චල මරනකොට එයා කියලා තිබුණා මූත කොට ගලනවා. කොට ගැලුවට පස්සේ කවුරු හරි අදිෂ්ඨාන කළා මම පුච්චපු අලු ටික විහිදලා දැම්මොත් ඒ ප්‍රදේශයේ බිම බේරෙනවා. නැත්තම් කොට ගන්නවා. ඒ ඒක ප්‍රකාශ කරුවට රජ්ජුරෝ අනක්‍රියාත්මක කරා. ඉතින් ඇමතිවරයෙක් අහගෙන ඉඳලා යාගේ පුච්ච පාළු ටික දාපු හරි ප්‍රදේශ ගොඩාවට පස්සේ තේරුම් ගත්ත මනසට විචාරද බලයක් තිබිලා තියෙනවා කියලා. නමුත් ඒකට මිනිහා ඉවරයි. ඉතින් මොනම දෙයක්වත් මේ ලෝකෙටද මේ පරිප්පු ගැන ඩොලර් ගැන කතා කරා මිස අනිච්චන් දුක්ඛන් නැත්තම් කතා කරන්න යනවනම් ඌත් පිස්සේ ඔබ ඛණ්ඩ වෙන්නේ තේ જાතියි. නිසා අනිච්චන් දුක අනාත්තන් කතා කරන්න නිත්‍ය නෑ කිව්වම ඒක ප්‍රශ්නයක් නෑ. දුක ගැන කතා කරන්නත් එපා. ඒ නිසා අපි අපි දැනගන්න ඕනේ බබාගේ භාෂාවෙන් කතා කරන බබාට තේරෙන දේක් කතා කරනවා මිස වැඩිහිටියන්ගේ භාෂාව කතා කරන්න යන්න හොඳ නැහැ. ඉතින් දැන් භාවනා කරන කටිනු එක කියනකම් හදිස්සි. මට භාවනා කරනකොට සංකාරූපේක්ඛා ඥානෙ භාවනවා මට සංකා භාවනා කරනකොට උද්‍යප්පේ ඥානෙ භාවනවා මට මේ පළවෙනි ධ්‍යානෙ හම්බුණා තුන හම්බුණා හතර හම්බුණා කියනවා මට සෝරි කියලා හිතෙනවා අහගෙන ඉන්නකොට අනි මේ ආදියෝ මේ මේ මේ ප්ලාස්ටික් පැකට් එක දාලා විකුණන්න හදන්නේ මොන බඩුද මේ ඉතින් මේකට හැඩ ගැහෙනවා කියන එක මතක තියාගන්න ඒකයි බුදුහාම කියන සෝවාන් වෙන්න ඕන සේක වෙන්න. සෝවාන් වුණාට පස්සේ තමයි මනසට තේරෙන්නේ කය වචනේ හසුරන කියන්නේ මොකද්ද කියලා. එතකන් අපි මේ ඒ අනුව රංගපෑමක් කරන්නේ. සෝවාන් වුණාට පස්සේ තමයි බරපතල විදිහට තමන් වගකීමක් අරගෙන නිස්සද්දව වූපකට්ටෝ ඒක මේ අපමත්තෝ ආතාපිනෝ පැත්තකට වෙලා තනි වෙලා කෙලස්තවන් වැර ඇතුව පිරිසෙන් වෙනවා. ඒත් කොච්චරද කියනවා පිරිසට නොදැනෙන්න වෙන් වෙන්න. පිරිස දනවන්න නරකයි මේ පිරිස එක ඉන්නකොට කෙලස් කියන එක. ඇඟට නොදැනෙන්නේ අනේකයි තියෙන නිසා සාමාන්‍ය කියන්නේ කොස් කපන් දිස්සලා කොල්තෙල් ටිකක් අතේ ගාගෙන තමයි සාමාන්‍ය පටන් අරගන්නේ මොකද කොස් කැපුවාට පස්සේ කොල්තෙල් ගාලා වැඩක් නැහැ. කොහොමද කොල්ල ගෑවෙන්න නිසා කොල්තෙල් ටිකක් ගාගෙනම පටන් ගන්න. ඒ නිසා මේකට මොනවත් කියන්නේ නැතුව මේ පරිප්පුව යාටම කණ්ඩ දෙන එක තමයි හොඳ වෙන්නේ. හරි ජොලි වැඩේ ඒක ඒකයි. මේ මෙන්න මේ කියන දෘෂ්ටි කෝණයෙන් ලෝකෙ දිහා බැලුවොත් ඒක අවබෝධ කරගන්න මනුස්සයට මේ ලෝකේ කිසිම තැනකුත් නැහැ. මේ මනුස්සට ගැළපෙන්නේත් නැහැ. මොකද මේ ලෝකේ තියෙන කාමෙට. මේ ලෝකේ තියෙන පැවැත්මට. මේ ලෝකේ තියෙන මේ මේ එක එක මරාගෙන කන ලෝකේ. ඒ කියන්නේ බලවතා ජයගනි කියන නීතිය අර වෙන කිසිම නීතියක් මේක වැඩ කරන්නේ. ඒ නිසා කවුරු හරි එහෙම වුණොත් ඒ මාසයට හොඳ වැඩි තමයි ඒ කරගන්න දේ අර කරගන්න අරලා එමීට ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවික මරණයක් ඇතිවීම සර්වඥතාඥාවේ විශේෂ ලක්ෂණය. අනිත් ඔක්කොම නායකයෝ වෙඩි කාලා අනේ මේ මරුණා. බුදුරජාණන් වහන්සේගේ තියෙන දක්ෂකම ස්වභාවික මරණය. අවුරුදු 80ක් ජීවත් වුණා. හරියට නාලාගිරිය ආවා, දුන්වාය වේවා මොනවා වුණත් බුදුරජාණන් බිම දාන්න බෑ. මොකද බුදුරජාණන් හරියට දන්නවා මේ ලෝකේ කියන්නේ විෂම දෙයක්. මේක සමහිත පවත්තනා කියන්නේ ආවෝද ලැබීම නෙවෙයි. ඒක සාමාන්‍ය බුද්ධිය. ඒක හරි අමාරුයි. අමාරු වුණාට ඒක මේක සාහිත්‍යයක් විතරයි තියෙන්නේ. ඒ නිසා මේ කාටවත් කාටවත් උපදෙස් දෙන්න බෑ. එහෙම එහෙම මේකේ ලස්සනම මේ සිද්ධියක් කියන්න තියෙනවා මේ හූස්ටන් ගියාට පස්සේ එතන ඒ ගමනේදී මම ගියා බලන්න. ප්‍රදර්ශනයක් තියෙනවා ඒ කියන්නේ අජිතාවකාශ සිද්ධියේදී එළ ඇවිල්ලා එතන ඉන්න උසස් පෙළ ළමයි ඇවිල්ලා ඒ ටුවර් එක ගයිඩ් කරනවා. ඒ ගයිඩ් කරන ළමයා කියලා දෙනකොට මම මං අන්න ගන්න ගියේ গোল্ডන් මහත්තයා. මම ඒ මහත්තයට කිව්වා මේ මෙතන අපූර්ව සිද්ධියක් තියනලු ගිය රොකට් එක ආපහු එනකොට අමතරම සිද්ධියක් තියෙනවා පොඩ්ඩක් අහන්නද කියලා. ඊට පස්සේ එයා කිව්වා සාංශයට ඕනනම් රිසර්ච් පේපර් එක එවන්න මම මේ සබ්ජෙක්ට් එක කරන්නේ. මෙයාගෙන් අහුවට උත්තරයක් දෙයි. මෙයා මේ උසස් පෙළ ළමෙක් කියලා මට පේපර්ස් ටික කියලා දෙනවා. ඒකේ කියලා තිබුණා අජිතාවකාශයට ගිය යානේ ආපහු එනකොට මේ මොළු මේ පොළොට ආපහු එනකොට එන්නේ ෂටල් එක විතරයි ඒක ආපුවාම හරියටම අංශක 6ට ඇතුල් වෙන්න ඕනේ වායු ගෝලයට. වැඩි වායු ගෝලයකින් වැඩි ගාණකින් අංශ ගාණක යනොත් ගිනිකට මැරෙනවා. පුපුරනවා. මහපොළොවේ මේ වායු ගෝලය කියන එකේ තරම්ම ස්පන්දනය කරන එකක් වදින පාරට පුපුරලා මැරෙනවා. අංශකයට අඩු වුණොත් තමයි හැපි හැපි හැපි හැපි යනවා ඇතුල් වෙන්න බැරි වෙනවා. අර වතුර ගෙම්බන් ගන්නවා වගේ. ඒ නිසා එනකොට අප ගිය තැනට ආපහු එනකොට හරියම කෝණයක් තියෙන ඒ කෝණයට වැඩි වුණොත් පිච්චිලා මැරෙනවා. අඩු වුණොත් නැවත අවචරාවකාශයට විශ් කරනවා. අංශක 6ට ආවත් ඒකේ වටේ පිටිපැත්තේ තියෙනවා මේ ආව වාවරණයක් ඒක පිච්චෙනවා. ඒක පිච්චිලා වැටිලා තමයි ඇතුළට එන නිසා අපි මේ ගිහිගේ නික්මීම ඉතාම අමාරු දෙයක් කියලා ගිහියෝ හිතන්නේ. ඔත් නික්මෙලා අපෝ ගිහියන් අතට එන එක ඊටදී හරි භයානකයි. අපෝ එනකොට අංශක 6ට බස්සන්නේ. 6ෙන් වැඩි වෙච්ච ගමන් හැප්පිලා මැරෙනවා. 6ට අඩු වෙච්ච ගමන් මේ ලෝකෙ මිසිකොල දාන. ඒ නිසා ඒක ඉගෙන ගන්න ගොඩාක් කල් ගියයි කියව මිනිස්සු නැතුව ෂටල්ස් යවල යවල යවල අපව එන එන එක මේ වදිනකොටම පුපුරලා මැරෙනවා. ඒ තරමේ වායු වලට උඳාම තුනී වායු තත්ත්වයක් තියෙන උඩම. ඒ වුණත් ඒකට ඇවිල්ලා කෙලින් වැදුනොත් එහෙම ඒ ෂොක් එක දරන්නත් බෑ ගිනි ගන්න. අංශ කහයට ඇතුල් වීම ඒ නිසා මේ දක්ෂම දේ තමයි මේ සත්‍ය දැක්කට පස්සේ සත්‍ය දැකපු නැති තමන්ගේ කයත් එක්ක තමන්ගේ පරණ පුරුදුත් එක්ක යාළුවොත් එක්ක ඉන්නවා කියන එක ඒක ඒක හිතා ගන්න බැරි කලාවක් මැරිලා උපන්නවා. ඒකට හරි අමාරු කෙනෙකුට මෙහෙම කරපම් කියලා කියන්නේ තමන්ම ඒකට මේ ඉවසීම කියන තනි වචෙන් නම් ඔක්කොම දාන්න පුළුවන්. විශ්වසංගන කටයුතු කරනකොට තේරෙනවා අපි හිතන්නේ ගිහිගේ අතාරින එක නැත්නම් කෙලෙස් අතාරින එක ලේසි කියලා. අමාරුයි කියලා. හොඳට මතක තියාගන්න ඊට පස්සේ කෙලෙස් නැති හිතකින් ආපහු කෙලෙස් සහිත ලෝකෙට එනවයි කියන එක ඒක සම්පූර්ණ වෙනමම ශිල්පයක් ඒ කාර්ය ව්‍යවහාරයට විතරක් සීමා වෙච්ච මේ ලෝකායත විශ්යන් වල නැති එකක්. ඒ නිසා කවදා හරි මේ ශරීරය කියලා කියන්නේ නිතරම බිඳින්මින් පවතින ද්‍රව්‍යයක් බවට පත් වෙනවා පත් වෙන්න පුළුවන්. හැබැයි මේක ශක්තියක්. ශක්ති සහ ද්‍රව්‍ය අතර දෙක මාරු ඕන වෙලාවක වෙන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ ආයේ මේ සම්බන්ධ වෙන හැටි පරිප්පෝලට, පාන් වලට, පොලට, එදිනදා වැඩවලට අමතර දෙයක් තියෙනවා. ඒක තමයි කියනවා මේ සාහිත්‍යයෙන් තියෙන ලෝකයේ තියෙන උත්තරම සාහිත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් නැවත මේ ලෝකියත් එක්ක සම්බන්ධතාවය. ඒක හරි අමාරුයි මේ උත්සාහ කරලා තියෙනවා. මම හිත මට තේරෙන්නේ එවැනි ප්‍රශ්නයක් අහලා තියෙනවා වගේ කියලා. නමුත් ඒ කොලේ දිගට තව ලියවිලා තියෙනවා. පරයන්ක බහනදී සිදුවන්නේ චක්‍රාකාරව බව වැටේ. එක් අවස්ථාවක මුළු ශරීරයේම තද බල වේදනා ඇති වේ. තද වීම, ශරීරයේ යහට මෙහාට පෙරලීම, ඇනුයම් ආදී දිගටම වරින් වර සිදුවේ. මේ අවස්ථාවේදී කිසිම ධර්මතාවයක් නොවැටෙනසේ දැනේ. ඉවසීම ඉක්මවාගේ පසු පරයන්කෙන් නැගිටිමි. එවිට කයේ වේදනා අඩුවත් හිතේ කිසියම් ਸੰతాප ගතියක් පවතී. නමුත් භාවනා නැවත නැවත කිරීමට ඇති වීර්යය වැඩි වෙන බව ගැඟේ. ස්වාමීන් වහන්සේ මේ ඇති වෙන தත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් ආයම தත්ත්වයට මුණ දී යුතු ආකාරය පිළිබඳ උපදේශයක් දෙමින් ඉල්ලා සිටී. මම හිතන්නේ මම ඉස්සලා තේරුම් ගත්ත ක්‍රමේ හරි කියලා. ඉතින් මේකෙදී මේ භාවනා කරගෙන ගියාම තමන්ට තේරෙනවා හැම මොහොතක්ම හරිම ඝර්ෂණයක්, හරිම මේ පෙළෙන ගතියක්, හරිම තැවෙන ගතියක් ඒ ගතියෙන් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් දිගටම කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ හූරගෙන දූවිලි අවශ්‍යගෙන යන ගමනක් තියෙනවා. ඉතින් මේක විස්තර කරනම මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනයක පරිසම්බිදා මාර්ගයේ දුක්ඛ සත්‍ය Tamanda වැටෙන්නේ කරුණු හතරකින් පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා. නිට්ටරෝම පෙළෙන ගතිය කිසිම වෙනසක් නැහැ ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඥාන උනත්, පරිම උනත් භාවනා කරත් නැතත්. ඒක නිතර පේන්න පටන් අර ගන්නවා නිකන් ඇහැට කුණක් වටනවා වගේ. තවන ගතියක් තියෙනවා නිතරම පෙළෙන ගතියයි තවන ගතියයි. ඉස්සෙල්ලා හිතෙන්නේ මේක මේ කයි ලෙඩක්, ඍතු දෝෂයක්, ආහාර විෂ වෙලා එහෙනම් කවුරුහරි හුණියම් කරලා අන මාතෘ බන්නට කොහේ හිටියත් එකමයි පෙළනවා තව. ඒක දැනුණාට පස්සේ ඒ පෙළෙන ගතිය තවන ගතිය ඕනතර ඉවසන්න පුළුවන්. හැබැයි නිකන් මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටු කනවා ඉවසන්න එන්න එක තමයි ඉවසන්න බැරුව වගේ නිතර දැනෙන්න පටන් අරගන්න. ඉතින් එහෙ කෙනා විතරයි ආය නැවත මේ සංසාරයට නොයෙන්න අදිෂ්ඨාන කරන්නේ. එහෙම නැති හැම කෙනාම හිතනවා වේදනාවක් නැති කරුවට පස්සේ ජොලි තනක් තියෙනවා. ඒක මට හම්බෙලා නැහැ. අම්මට අපට හම්බුනේත් නැහැ. මට දඟදී හම්බ වෙයි. ඒක එනකන් ඉන්නවා. ඊගා සංසාරෙම මෛත්‍රී මේකද මේ දිවෙත් දිවි ලෝකේ යන්න ඕන. චාතුම් මහරජිකේ යන්න ඕන. තාවතින්සි යන්න එතන තියෙනවා වෙන්නමම අයිස් නියන් මොනවාද චීස් කෑල්ලක් වගේ එකක් ඇතුළට ගියාට පස්සේ මොකුත් නැහැ කරදරයක් නැතුව ඒක ඉන්න පුළුවන් කියලා. ඔහොත් මේක තේරුම් ගත්තේ දවස තමයි තේරෙන්නේ හැම චිත්තක්ෂණයෙම හැම කෙනාම සමාන පිළිල්ලක තියෙන්නේ. අන්නේ පිළිල්ලේ මග අරින්නයි අපි විවිධ විනෝදාංශ කරන්නේ. විවිධාකාර දේවල් බල බලා කරන්න හදන්නේ මේකෙන් මග අරින්න. භාවනා කරන එකට මග අරින්න බෑ. නිදා ගන්න යනකොටත් පේනවා හිත විවේක වෙච්ච ගමන් පේනවා විස්්‍රාම වෙච්ච ගමන් පේනවා හැබැයි දරන්න පුළුවන් එතකොට යාට පේනවා මේ තියෙන தત્ත්වයේ ඥාන පිරිම් ભેදයක් නැහැ වයසට යamak නැහැ උපපති දවසක් නැහැ මැරෙන දවසක් නැහැ වෙනස් වීමක් නැහැ මේක හැමදාම තියෙනවා අපි මුළු සංසාරෙම කිරුවේ මේකෙන් මග අරින්න මේක මග ආරවල පිටපණෙන්ට ප්‍රයෝග කරපු එක. ඒ කරන තාක්කල් මේ தත්ත්වය අපිට දැක ගන්න බෑ. ඔය භාවනාදී බුදුරජාණන් ශාය කරකොල කරකොල ගෙනල්ලා ප්‍රകൃතියට දැම්මට පස්සේ ඉතුරු වෙන්නේ පෙළන ගතිය සහ තවන ගතියක් විතරයි. ඒක නිසා කාට හරි කොහොමද කියන්නේ භාවනාව කරපල්ලා කියලා. භාවනා කරොත් මම මේ දේ දෙන්නම් කියලා පෙන්වන්න තියෙන්නේ මොකද්ද? පරම වූ දුක්ඛ සත්‍ය. චුංගක දෙනෙක් හිටනවා මේ දුක්ඛ සත්‍යට අයිසින් ටිකක් දාලා කේක් එකක් වගේ නිකන් වෙන විදියකට දෙන්න බැරිද කියලා මේක. හිත ගන්න අසළු විදියකට. එනතම මේකේ බ්‍රෑන්ඩ් නේම් එක වෙනස් කරලා හදලා දෙන්නවා කියලා බුදුරජාණන් කියනවා ඇති හැටි නම් මෙච්චරයි. ඒ නිසා ඒකට ගියාට පස්සේ පේන්න තියෙන්නේ මොන උපක්‍රම කරත් හැම චිත්තක්ෂණයකම තියෙන සමාන පිළිල්ලක්. ඒ මගේ වචන වලින් මම කියන්නේ දොස්තරටත් ලෙඩාගෙත් අතර මේ පිළීම කිසි වෙනසක් නැහැ. දීමෝපියන්ගේ දරුවන්ගේ මේ පිළීම වෙනසක් නැහැ. රජ්ජුරුවන්ගේ රටවැසියාගේ මේ පිළිම වෙනසක් නැහැ. හැබැයි රටවැසියයි කියනවා රජුරු නම් ජොලියේ ඉන්නවා කියලා. අනේ රජ වෙච්ච එකෙක් හම්බුනොත් පොඩ්ඩක් කතා කරලා බලන්න. ඔය රටවැසියෙක් විතර කවදාකවත් ජොලියේ නැහැ. මේක වෙලා තියෙන්නේ sannivedana වෙන්නේ. මේ කොන් දෙක අතර sannivedanaක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔක්කොමලා හිතනවා මේක නැති තැනක් තියෙයි කියලා. නෑ බුදුරජාණන් කිව්වේ නැති තැනක් නෑ. තියෙන තැන තියෙන බව දැනගන්නවා විතර සැපයක් නෑ. එතෙන්ට ළඟා වෙනකොට ඒකට සුදුසු දැරීමේ ශක්තියක් ඉවසීමේ ශක්තියක් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ශක්තියක් නොවුනොත් භාවනා කරනවා කියන්නේ කෙටිම පිස්සු ඇදෙන්න කෙටි මාර්ගයක් කියයි. මේක බාහිර ගන්න කැමති නැති මනසකින් භාවනා කරලා මෙතෙන් ගියොත් ආය මොකුත් නැහැ අල්ලන් පෙරලන්න බැරි. මේකයි බුදුහාම කියන ඔබ සීලක පිටපං ශ්‍රද්ධාවක් ඇති කරගනින් අනුපුබ්බ ක්‍රමයට ඵලයන් වැරදුනොත් ආයෙත් මුලට එන්න පුළුවන් හදාගනින් හදලා ටික ටික ටික ගෙනියලා ගෙනියලා පුරුදු කරපන්. සකදාකවත් ඒ අනුපූර්ව ක්‍රමයේ ඉක්මවන්න යන්න එපා. සද්ධාව අමතක කරන්න යන්න එපා. සීලේ නැතුව දෙල්ලම් කරන්න යන්න එපා. මේ පාර ගියොත් එන්නේ එන්නේ එන්නේ මේකට හුරු වෙනවා. හුරු වෙනකොට පේනවා බුදු වෙන්න උනත් පුළුවන්. රහත් වෙන්න ඕන රහත් වෙන්න පුළුවන්. යන මට්ටමේ හැටියට. මොකක්වත් නෙමෙයි කරන්න තියෙන්නේ අපි ඒ ප්‍රකෘති தത്വෙට මොනදීමේ ශක්තිය අපිට තියෙනවා ඒක අදාහගෙන දවසින් දවස ටික ටික ටික ටික භාවිත බහුලීගත කරලා දැඩි කරගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ දැඩි කිරීමේ ශක්තියත් එක්කම කයේ ලෙඩ රෝග වලට ඉවසීමේ ශක්තිය, හිතේ ඉවසීමේ ශක්තිය, ඍතුවට ඉවසීමේ ශක්තිය, ඒ වගේම ඕන විෂම තත්වයකට ඉවසීමේ ශක්තිය එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා. ඒ නිසා මේ ක්‍රමයට යන්න නම් සත්‍යයට මූණ දෙනවා මිසක් සත්‍යය මඟහරවන්න හදන්න එපා. සත්‍යයත් එක්ක වංච කරන්න යන්න එපා. කවදාකවත් වංච කරන්න බෑ. පිළිගන්න තරම් පුළුවන් ශක්තියක් එනවා කියලා දැනගත්ත දවසට ඒ ඒ විශ්වාසයෙන් තමයි ඇත්තටම සෝවාන් වෙනවයි කියලා කියන්නේ. මට මේක කරන්න පුළුවන් මම කරනවා කියන විශ්වාසය ඊට පස්සේ ක්‍රමසහවිදි රාශියක් හොයන්න වෙනවා ඒ ආර්ය ලෝකේ ජීවත් වීමට. අලුත් ක්‍රමෙට ජීවත් වෙච්ච මේ වගේ ප්‍රශ්න අහන එක හොඳයි නමුත් මට මට පේන්න තියෙනවා එහෙම කෙනෙකුට කෙනෙක් ඒකදී උදව් කරන්න බෑ ඒක මේ තම තමන් නැනපවණින් දැනගන්නේ කිව්වා වගේ තම තමන්ගේ ක්‍රමසාවිදි යන යතයි නමුත් මේ ස්වභාවික ගමනක් යන බව විතරක් පේන්න තියෙනවා ප්‍රශ්නේ කියනකොට. ස්වාමීන් වහන්සේ ඉරියව්වට හිත එදීමෙන් ගැඹුරු සමාධියකට හිතපත් කරගත හැකිය. ආනාපාන සති භාවනා මුල් පීවරේ සිට පටන්ගෙන ගැඹුරු සමාධියත් නොයා ඊට කීලෙසට කෙටි මාර්ගයේ සමාධියට යම සුදුසු කරනවෙන් පාදා දෙන්නේ. මේ නිසා අපි අර ඒ නිසන් වලට ගියාම එන දෙන පළවෙනි උපදේශමාලාවේ ආනාපාන සතිය හොඳට විස්තර කරලා වාක්‍ය දෙක තුනක් තියෙනවා. ආනාපානිය අවශ්‍යම නැහැ පිට එකඟ කරගන්න. එකඟ වෙන්නේ නැත්නම් ආනාපානිය ගන්න ඉඳගත්තට පස්සේ හිත එකඟ වෙනවා නම් ආනාපානේ සරණක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම ඉන්න ඉරියව්වේ හිත තැම්පත් කරන්න පුළුවන්. ඒක දිගේම යන්න පුළුවන්. මෙතන අද උදෙත් කතා කරනකොට වාක්‍යයක් වශයෙන් මම අතුල් කරා මේ ඉඳගෙන මම දැන් මෙතන කියන එක හොඳටම ඇති අරමුණක් ඕනේ නැහැ නිවනට. එතරම්දි විශ්‍රාම වෙනවනම් ආනාපානේ පිට හොයන්න යන්න එපා. ඉඳගෙන ඉන්න එකේ විවේකෙම යන්න ගියාම අර ගැඹුරටම යනවා. ඒකට ඉරියව්වක වෙනසක් හෝ අරමුණක වෙනසක් හෝ ඍතුක වෙනසක් හෝ ස්ත්‍රී පුරුෂ භාව වෙනසක් හෝ මොකක්ක බලපාන. මේක හඳුනාගත්තම ඒ සඳහා තියෙන ක්‍රමසා විදි ඔක්කොම නිකන් උපකරණ විතරයි අවශ්‍ය විදිහට පාවිච්චි කරන උපකරණ අවශ්‍ය කරන්නේ වැඩේ සිද්ධ වෙනවා නම් ආනාපාන සරණ නැතුව යන්න පුළුවන් ඒ නිසා අන්තිම වාක්‍යයට දෙන්න තියෙන ආස්තික උත්තරයක් ආනාපානේ අනිවාර්යයෙන්ම සරණ යා යුතු නෑ හිත විස්්‍රාම වෙනවා නම් එහෙම ඒ විස්්‍රාමයේ පැවැත්ම දක්ෂකමක් විදිහට බාර ගන්න එකයි තියෙන්නේ අපි කියනවා දෙවෙනි ප්‍රශ්නෙට ආනාපානසිත භාවනා මුලදී පටන් ගන්න අවස්ථාවේදී ගුරුසු වශයෙන් පාවිච්චිට හොඳින් සිටි සතිය පිහිටීමේ හැකියාව ඇත. අරමුණේ මුලමඳ අග සඳහන් රූප ක්‍රියාවලියට වඩා වේගයෙන් එම ක්‍රියාව දකින සිට නිරුද්ධ වන බව පෙනේ. රූප ක්‍රියාව සමගම ඒ බැඳී ඒ හිතත් සරල සමාන්තරව ගමන් කිරීමක් නැත. මේ වෙනස පැහැදිලි කරමින් ඉල්ලමි. ආනාපානයේ ගුරුසු පවතින ගොරෝසු පවතින අවස්ථාවට වඩා සියුම් වීමේදී හිත විස්ීමේ ප්‍රවණතාවද වැඩි බව දැනේ. මේවා බාධක නොවන බවත් තවදුරටත් ඒ වායේ ස්වභාවයේ පැහැදිලිකරන ලෙසත් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේක අභ්‍යවකාශයේ රාත්‍රියට බැලුවොත් ඝන අන්ධකාරයක් පේන්නේ. ඒ මොකද එතන තියෙන ආලෝකය කොච්චර තිබ්බත් ඒක පරාවර්තනය කරන්න වස්තුවක් නැහැ. පරාවර්තන කරන වස්තුවක් නිසා අන්ධකාරය පෙන්නමුත් අභ්‍යවකාශන මොනර යැරියොත් ඒ දිලිසෙන්න පටන් ගන්නවා. මොකද අභ්‍යවකාශයේ නිතරම ආලෝකයේ තියෙන. නමුත් ආලෝකයක් තියෙන බව ආලෝක කියන පරාවර්තනය කරලා පෙන්වන්න ආකාශ වස්තුවක් නැති නිසා අන්තරීක්ෂය අන්ධකාරී තියෙනවා. මොකද අන්ධකාරය තිබුණාට ආලෝකය නැතිකමක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේ තමයි අපේ මේ නාම රූප ධර්මය නාම ධර්ම ප්‍රති ප්‍රතිබිම්බගත කරන්න පිළිඹිබු කරන්න රූප ධර්මයක් අවශ්‍යයි. ඒ රූප ධර්මයේ හරහා පිළිඹු කරාට නාම ධර්ම කියන්නේ උගක් වේගවත් එකක්. එනිසා පුත්‍රජාන වහන්සේ සඳහන් කළා තියෙනවා යම් වෙලාවක රූපයාගේ නිරුද්ධ වීමක් වෙනවනම් එතකොට නාමයේ නිරුද්ධ වුණත් නැතත් නාමයේ අප්‍රකාශිත අනිදස්සන තත්ත්වකටපත්. එනිසා රූපය රූප සංඥාවත් අයින් වෙනකොට නාමයට කරගන්න දෙයක් නැති වෙනවා. ඒක හරියට කියනවා නම් නඩු නැති උසාවියක් බාටපත් වෙනවා. නඩු නැති උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරට ඉච්චර නම්බුවක් නැහැ. නඩු තිබුණොත් තමයි නම්බුව තියෙන්නේ. එහෙම නැත්නම් ලෙඩ වෙනසි ස්පිරිතාලයක් ආවොත් දොස්තර කියන්නේ කවුද? නිකමෙක්. ලෙඩ වැඩි වෙලා ඇඳවල අමාරු නම් දොස්තරට සලූට් ගහන්න වෙනවා. අනේ ෂෑර් මට ඇඳක් දෙන්න කියන්න වෙනවා. ලෙඩ නැති ස්පිරිතාලයක් වගේ ඒ රූප ධර්ම ගෙවන් වුණා නම් නාම ධර්ම වල තියෙන ওই මහා අධිකාරී ශක්තිය මේ විදායක ශක්තිය ඔක්කොම දුරවන් වෙනවා. ඒ නිසා අපි කරන්නේ රූප ධර්මයක් අල්ලලා ආනාපාන වගේ එක ගෙවන් වෙනකම්ම නාම ධර්මයට කියන බලන්න බලන්න කියලා. නාම ධර්මයේ ගෙවන් වෙනකොට රූප ධර්මයේ ඇඟට නොකිය නැති වෙනවා. ඒකට නාම ධර්මයේ කැමති නැහැ. යා ප්‍රයෝග කරලා රූප ඇතිසේ මම අපාන. ශබ්ද අසලා පෙන්නනවා, රූප පෙන්නනවා. ඒව ඔක්කොම සංස්කරණ බවත්, පටිච්චසමුප්පන්න බවත්, ඔක්කොම ඕලාරික බවත් දැනන ඒව ගණන් ගන්න තීතියාම ඒව තිබේම කුරුම්බැට්ටි හැලෙනවා වගේ, ගබ්ස වෙච්චි කුණක් වගේ නැති වුණාට පස්සේ නාම ධර්මයේ නාම ධර්මයේ තියෙන ෂටගති ඒ දුර්වං වීම තමයි මේ අනිදස්සර ස්වභාවයටපත් වෙනවා කියලා කියන්නේ. ඒකේ ක්‍රියාකාරකම් නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දකින්නකොට මේ පුද්ගලයාට බයක් එනවා. ඒක නිකන් හරියට මේ පෝරකයක් උඩ තියලා කොයි වෙලාවෙ ලෑල්ල අදී දන ලෑල්ල අදෝගන් දැන් මැරෙනවනේ කියන වගේ අසරණ ගතියක් බය ගතියක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේගේ ප්‍රශ්න හිතට එනවා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා අනේ එවැනි අවස්ථාවේදී බුදුන් ගැන ඇති විශ්වාසය තමයි නියම විශ්වාසය කියන්නේ. ඒ වගේ අනුසුරුදායක தත්ත්වදීවත් පාවා දෙන්නේ නැහැ බුදු බුද්ධ බුදු සරණ ධර්ම සරණ සංඝ සරණ තමන්ගේ සීලය. එතකොට එහා පැත්තට ගියාට පස්සේ තේරෙනවා මේ වගේ බය කරලා හුඹස් පයක් පෙන්නුවාට කී එහා පැත්තේ තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. එහා පැත්තේ තමයි නිවන් පෙත තියෙන්නේ. ඒ නිසා ඒකට යන්න නම් මේ කැප කරන්න. ඉතින් ඒක සඳහා එකමයි අපිට ක්‍රමේ තියෙන්නේ ඉක්මවලා ගිය කෙනෙක් ඇසුරු කරලා ඒ කියන කතා අහලා ඒගොල්ලන්ගේ බණ කියනකොට ඒව නිබ්බාන පරිසංයුක්ත ධර්ම දේශනා කියනවා ශූන්‍යතා පරිසංයුක්ත ධර්ම දේශනා කියනවා ඉස්සලා තේරෙන්නේ දැන් තේරෙන්න පටන් අර ගන්නවා මේ අපි දකින්න ලෝකේ සම්පූර්ණ රූප ක්‍රියාවලිය මුළු ලෝකයේ විශ්වයේ තියෙන ප්‍රදේශෙන් 104ක්වත් නැහැ කියලා කියනවා ඒ අනික් ප්‍රදේශ දකින්න මේ වගේ රූප ගෙවම් කරන්නේ රූප ධර්ම ගෙවම් කරාට පස්සේ තමයි මුළු චිත්‍රය පිළිබඳව දලා අදහසක් ගන්න තියෙන එක මේකේ කියවෙන්නේ මෙහෙමයි. අදන ඉස්සල්ලා එකේ ඒකට වාක්‍යයක් ලියවිලා තිබුණා මේ තේරෙනවා මොකද්ද තියෙනවා කියලා නමුත් ඒක විස්තර කරන්න බෑ. ඒ කියන්නේ රූප කියන හරිය මේ රූපවල තියෙන ප්‍රකාශ ශක්තිය ආස්තික පැත්ත ඔක්කොම ගෙවම් කරලා. ඒක අප්‍රකාශිත නාස්තික පැත්තක් තියෙනවා. ඉදurand ගෝචර වෙන්නේ හැබැයි අත්දකින්න පුළුවන්. ඉතින් ඒක වචෙන්ට දාගන්න බැරි නිසා ගොඩාක් වෙලාවට මේ sannivedanaye ප්‍රශ්න මතුවෙනවා. මේ දෙකම මේ ප්‍රශ්න දෙකේම තියෙන්නේ අන්න ඒක හරහා ඒ දණ්ඩක් දාගන්න බලන්නේ මේ සම්මුති ලෝකයේත් පරමාර්ථ ලෝකයේත් අතර නමුත් ඒක එච්චරම මේ සූරව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් මේ උත්සාහ කිරීමක් කරලා තියෙනවා ඒ තේරවාදී අපේ බුද්ධජනනාංශගේ දේවල් විස්තර කරනකොට ඒ නිසා මේ වැඩේ නැවත නැවත කිරීමෙන් නැවත නැවත හිතට වද්දාගෙන ඉන්නේ තමන්ම ක්‍රමසාවිදි හොයාගෙන මේ දෙකේම සම්මතේ පේන රූප පේන සංඥාව තියෙන තැනත් නොපේන තැනත් අතර නිතර යන්නේන තැනක් වඩපත් කරගත්තොත් හිත ඒකට මේ අචට ආකාශයට පුරුදු වෙනවා වගේ පුරුදු වීමක් ඇති වෙනවා. ඒක නිසා මේ දිගටම ශද්ධාවෙන් ඔය කරගෙන ගිය වැඩේම දිගට දිගට කරගෙන යන්න නැත්නම් යන ක්‍රමේ හරි කියන එක විතරක් කියන්න මට හිතෙනවා. කර්ණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරන විට ධාතු පිළිබඳ වැටහීමක් ලැබුණා. ධාතු හතරේම භාවනාන් ලක්ෂණ භාවනාන් අත්දකින්න අත්දක ළඟදී සිට තේජෝ ධාතු ලක්ෂණ නැති වී ගියා ඊළඟට ආපෝ ධාතු ලක්ෂණ දුනදී ගියා ඉන්පසු භාවනාදී මතුවේ පටවිහා වායෝ ධාතු පමණයි දැන් සමානයක විතර උඩදී සිට පටවි ධාතු ලක්ෂණ නොදැනී ඒ වගේම ධාතු ලක්ෂණ සියුම් ලෙස වැටේ. අවකාශයට හිතපත්වන බව පෙනේ. එම හිතවිලි වේදනාවන් එම එහි හිතවිලි වේදනාවන් තොර අවස්ථාවකි. මිනිත්තු 45ක් පැයක් පමණ මේ අවස්ථාවේ ඉතා ශාන්ත තත්වයක පත්වි සිටි. ඒ පිළිබඳ තව දුරටත් කළ යුතු කුමක්දයි උපදෙස් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එයිච මේ ප්‍රශ්න තුනම එක ආරයකට යන ප්‍රශ්නය. ඒ කියන්නේ අර මේකේ මේ වචන වලින් කියනවා නම් හිතවිලි සහ වේදනා තොර තත්වයක් කියලා. ඒකට අපේ හිත දැන් මේ හිතවිලි සහ වේදනා තොර ඒ ශාන්ත සුන්දර තත්වයක පැත්තකුත්. අනිත් පැත්තේ හිතවිලි තියෙන වේදනා තියෙන රළුපරළු තත්ත්වේ මේ පැත්තකුත් තියෙනවා. කවදාරි භාවනා කරන්න ඕනේ මේ දෙකම එකයි කියනකම්. මේ දෙකටම සමාන හැඟීමක් පහල කරගන්නකම් මේ එකම කාසියේ පැති දෙක කියලා. මේක හොඳයි මේක නරකයි කියන තාක්කල් හිත තාම තෝරනවා, බේරනවා, ආතතිගත වෙනවා. භාවනා කරලා කරලා කරලා ඒක මේක නැතුව මේකට ඉන්න බෑ මේක නැතුව මේකට ඉන්න බෑ මේ දෙක එකිනෙකට සාපේක්ෂයි ප්‍රත්‍යুৎපන්නයි නිසා මේ දෙකටම සමහිත දීපු ගම හිත මේ දෙකෙම නිදාස එහෙම නැත්නම් අපි මේ සාන්ද සුන්දර தත්ත්වයට ඇලී ගැලීමෙන් තවත් අමාරුවක වැඩ හැබැයි ඉතින් මේ කාම වස්තුක නෙවෙයි දැන් ඇලෙන්නේ දැන් ඇලෙන්නේ මේ නිර්ාමිෂ දෙයක ඒ ඇලීමමයි ගැලීම ගැලීම සඳහා කරන තියෙන්නේ ඒ ඇලීම ලෙඩ රෝග කරදර හිතවිලි නැති தත්ත්වයයි ලෙඩ රෝග කරද හිතුවේ ඇති තත්වයයි මේ දෙකටම සමහිත පවත්වන්න පුළුවන් නම් ඒ හිතට කියනවා තාදී කියලා එහෙම නැත්නම් එහෙව් කියලා එහෙම නැත්නම් අතම්මේතාවය කියලා කියනවා භාවිත හිතක් කියනවා දෙකම පෙන්නලා මේ දෙකම දෙකටම සම දුකේදිත් සැපේදිත් ලාභෙදිත් පාඩුවේදිත් යයසෙදිත් යසසෙදිත් අයසෙදිත් සමාන හිත පැවැත්වීමට හොඳ කොන් දෙකක් දැන් පැහැදිලා තියෙනවා සංසාරගත බැඳීමක් පූර්ණ භාවනාවේ බැඳීමක් පූර්ණ භාවනානියෝගිකව සිටින මම මට මුණ ගැසී ඇත. මේ සම්බන්ධතාවයේ නිතරම පැවැත්වීමට සිදු වෙනවා මේ භාවනාවට බාධාවක් වෙයිද? සංසාරගත බැඳීමක් පූර්ණ පුරණ පූර්ණද වන්ද භාවනා යෝගියකුව සිටින මට මුණ ගැසී ඇත. කියන්නේ වාක්‍යයේ සම්පූර්ණ නැහැ. ඒ ඒක වැදගත්. මේ වාක්‍ය වැදගත් නැත්නම් ප්‍රශ්න තේරෙන්නේ නැහැ. මම එනවා ඊගා ප්‍රශ්නේ. ඊටා දීර්ඝ කාලයක සිට මගේ හිතේ පැවිදි වීමට අදහසක් තිබෙනවා. නමුත් මගේ ජන්ම පත්‍රයේ පැවිදි යෝගයක් පෙන්වන්නේ නැහැ. එම නිසා මා පැවිදි ජීවිතයට ඇතුළත් වීමට නුසුදුස්සෙක්ද යන වග ඊටා කරුණාවෙන් පහදා දෙන සීක. මමත් ඒ අවුරුදු 36 දී කේන්දරය අරගෙන ගියා. හොරෙන්. ඊට පස්සේ ගොත් අද රාග චරිතයක් පැවිදි යෝගයක් නැහැ. වෙනවනම් ලබන අප්‍රේල් 19 වෙනිදා පහ වෙනකන් ඉන්න ඕනේ කිව්වා. මට නැත්තකින් නොපතන් කියලා ගුරුරෙත් එපා වුණා, කේන්දරෙත් එපා වුණා. මං කොහොම හරි අප්‍රේල් වෙන්න ඉස්සෙල්ලා පැවිදි වෙනවා කියලා අදිෂ්ඨානයක් ගත්තා. නොවැම්බර් වෙනකොට පැවිදි වෙනවා. තාම මම ඇත්තට පැවිද්දට හොඳ නැහැ. නසත්‍රකාරයන්ගේ හැටියට සහම පැවිද්දට මම හොඳ නැහැ. මම මේ බෝ කරන જાතිය නෙවෙයි. මම මේ සංසාරේ හදන જાතියක් නෙවෙයි. ඔයගොල්ලෝ කවුරුත් හිතන විදිහේ ලාභ සත්කාර පිටිපස්සේ අනෙකුත් නෙවෙයි. නසත්‍රේ හදලා තියෙන්නේ බෝ කරන්න. නසත්‍රේ හදලා තියෙන්නේ පවත්තන්න. නසත්‍රේ හදලා තියෙන්නේ මේ ලාභ සත්කාරට සම්මානට සිලෝකෙට. ඒ නිසා මම නසත්‍රෙත් ඇත්තයි මාත් ඇත්තයි. ඒ නිසා මට මේක ගැන කියනකොට කිව්වේ උඹේ හිත තම ලෑස්ති නෑ. ලෑස්ති සිදාස උඹේ. ඒක එක නෑ අහන්න යන්නේ. ඒ නිසා අපි දෙන්නම පැවිතර සුදුසු නෑ ඇත්තට. නැත්නම් අපි හැබැයි ජොලියේ ඉන්නවා එච්චරයි කියන්නේ. දැන් මම 88 ඉඳලා මේ 2007 12යි. අවුරුදු 34ක්. ඔය නිකම් මේ කුරුල්ලෝ වගේ ජීවත් වෙනවා. ඔයගොල්ලෝ කොච්චර මානසිකව හම්බ කරත් ඕගොල්ලන්ට වැඩිය හොඳ දේවල් අපි පාවිච්චි කරන්නේ. මොකද ඔයගොල්ලෝ හම්බ කරලා හම්බ කරලා හොඳම හරිය කියලා පූජා කරනවා. අපිට තියෙන්නේ පණින එක විතරයි. ඒක දසක් කර පල්ලෙහා කුඹරේ නිසන් වලින් බහලා යනකොට ඒ කුඹරේ මිනිස්සු පට්ට අවුවේ කොටනවා. මේ සුදු හාමුදුරගෙන් එක්ක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අනවට කුසු හාමුදුර කෝල අනේ මේ මිනිස්සයා බලන්න කාමෙට පහඳින හැටි. ඈ උදේ ඉඳලා හැන්ද වෙනකන් අර ගිනි කූටකේ යව්වේ කුඹුරු කරනවා කියලා. ඒ ඥානද සංස්කෘතිවල ඔය අපිට දාන දෙන්නේ කියලා. ඊමණ චෛත්‍යර හම්බ කළා මොකද කරන්නේ ඉස්ලාම වීටික අරන් ගිහලා බුද්ධ පූජාව තියෙනවනේ. ඥානීතරුවට කන්න දෙන්නේ නැතුව ගෙනලා පන්සලට පූජා කරනවානේ. අපිට පේන ඇත්තට මේ මනුස්සයා ඒ කියන්නේ වෙහසක් විඳිනවා ඕවර් ටයිම් දාගෙන වැඩ කරන බව හැබෑව. නමුත් ඒ මනුස්සයා දෙන දෙයිනේ අපි මේ පනදලා ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ ඒ චිත්‍රය අමතක කරන්න නරකයි. ඒ චිත්‍රය එහෙමම තමයි. නමුත් මේ පැවිද්ද තියෙන ජොලිය පැවිදි නැති උන්ට කියලා ඇති වැඩක් නැහැ. පැවිදිච්ච නැති උන්ට කියපහම ඔයගොල්ලෝ තවත් ඊර්ෂ්‍යා කරනවා. ඒක නිසා මම වැඩිපුර මොකක්ද කියන්නේ මම කියන්නේ එක එකන අහනකම් විචිකිච්ඡා වැඩ කරනවා. විචිකිච්ඡාව නැති දවසේ නැකත් බල්ල නෙමෙයි මැරෙන්නේ. ගහයක gediyak වැටෙන්නේ නැකත් බල්ල නෙමෙයි. gediy ඉදුණට පස්සේ ගහේ තියෙන්නේ නැහැ. බුදුජානනාංශ දෙන්නේ පණ්ඩු පලාසකේ නම. පණ්ඩු පලාස කියලා කියන්නේ ගහේ කොළේ ඒ ගහට අවශ්‍ය තාක්කල් කොළ පාටයි. ඊට පස්සේ ගහට ඉපා වුණාට පස්සේ ඒක රඹ පාට වෙනවා. පඬ පඬු පාට ගන්න. පඬු පාට ගහුවාට පස්සේ ලෝකේ ඉන්න මොනම විශ්වකර්මයකටවත් ආයෙක ගහට අහි කරන්න බෑ. පඬපලාස පත්‍රයක් නැවත මොනම විදිහකින්වත් ගහට අහි කරන්න බෑ. ඒ නිසා ගැලවෙන්ට ගිය දවසේ මේ කාමයේ පිළිබඳ එපා වෙච්ච දවසේ ආයෙ මොන જાති නස්සත්‍රකාරය මොන જાති කිව්වත් ඉතින් ආයෙ කොහොම අහි කරන්නද? ඒ තාම මේක පඬපලාස වෙලා නැති පත්‍රයක් මේ කතා කරන්නේ. පූර්ණ සංසාරගත බැඳීමක් පූර්ණ භාවනානුයෝගීව යෝගිය යෝගිකව සිටින මට මුණ ගැසී ඇත. මේ සම්බන්ධතාවයේ නිතරම පැවැත්වීමට සිදු වෙනවා මේ භාවනාවට බාධාවක් වෙයිද? නෑ මොනම මොනම සම්බන්ධතාවයක් පැවැත්වුවත් අඩුම ගානේ සම්බන්ධතාවය පවත්න්නේ දේවදත්ත ගැන වුණත් දේවදත්ත ගැන කෙලේශයක් ගැන මොනවා වුණත් ඒ බව දන්නවනම් ඒ ඒ බාධාවේ තියෙන සැඩපරුසකම නැති වෙනවා. දන්නේ නැති වුණොත් තමයි නොදැනීම තමයි ප්‍රධානම අකුසලය අවිද්‍යාව. අවිද්‍යාව නැත්තම් ඊට පස්සේ තියෙන අකුසල අවිද්‍යාවට වැඩිය අඩුයි. ඒ නිසා මම දැන් මේ වගේ එකක් එක්ක සම්බන්ධතාව පවත්වනවා. මේ වගේ නරක දෙයක් මම කරනවා කියලා දන්නවනම් විශේෂයෙන්ම සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා තමන් වැරද්දක් කරන බව දන්නවා. ඒ වැරද්ද මත්තේ නොකිරීම පිණිස ගන්න අදිෂ්ඨානය තමයි ශාසනේ පණ. අපි හැම කෙනාම ඉන්නේ එතන තමයි. අපි එක්කෙනෙක්වත් නැහැ. එහෙම ගැලවිලා ගිහිල්ලා අපි දන්නවා අපි මෙන්න මේ තැන් වලින් බැඳිලා ඉන්නේ. ඊට පස්සේ මේ බැම්ම මේ බැම්ම එච්චර තද බල නැහැ. නොදැනුවත් ඒක ආඩම්බරයක් කරන කරේ දාගන්නව නෙවෙයි. දරුවන් හන්දා කරන්නේ බණ්ඩා කියලා කැලින් එළියට යනවා. මොකද කරන්නේ? දරුවෝ ශිෂ්ටාචාරය ඉල්ලනවා. ඉතින් සිංහයත් එක්ක ඉඳ කැමැති සූපාදී. ඒ දරුවෝ කියනවා යන් කියලා. ඒ නිසා කැලේ කැලේ දිහා බල බල, බින්ගේ දිහා බල බල සිංහයා නැති වෙලාවේ දරුවන් හන්දා කරන්නේ බණ්ඩා කියලා කැලෙන් එළියට හැම කෙනාම උතන ඉන්නේ. කිසිම කෙනෙකුට මේ සංසාරේ මේ ආ දැන් ඵලයන් වැඩ ඉවරයි කියලා කවම දවසකත් හම්බ වෙන්නේ හැමදාම අතගසා දාගෙන යන්න වෙන්නේ කිරි පැංගේ විශ්වෙද්දි කඩාගෙන යන්න වෙන්නේ ඒ නිසා මේ එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒ තමන් හිතන තමන්ට තියෙන බැඳීම විශේෂයි සුවිශේෂී මායක ලොකු යනික් කට්ටිය වගේ නෙවෙයි කියලා අපි බැම්මට ප්‍රේම කරනවා ඒ මාර්ගයෙන් අපි මාන්නයක් හදා ගන්නවා අපි මාර්ගයේ මමත් වැදගත් කෙනෙක් වෙන්න හදනවා. නමුත් ඒකේ වෙන්නේ ඒ බැඳීමට පෝෂණය දෙන එක විතරයි. එයා උදේ කෙටි විසිකරන කුණු කෙල පිටක්සේ. අතහැරලා දාන්න. එතකොට මම එක දවසක් ඒ කතාව කියලා මට බැන්න කට්ටිය. ඔය වයසක වයසක අත්තම්මලා යාච්චම් සීලා උඟක් අඩු යාත්තම්මලා තමයි මේ කතාව කියන්නේ. අනේ අපි නැතු මේ බබාගේ බබා හවලා ගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් භාවනා කරන්න එන්න ඉතින් එන්න කියනවනේ. බබාගේ බබා බලා ගන්න. ඉතින් මං කො බොඳ අත්තම්මලයි වැඩි කිරුවට කමන්න හැබැයි මම එකක් කියන්නම්. උඹලා නැති දවසේ උන් කැවුම් කනවා. උකත් ඇල්ලලා ඵලයල්ලා උඹලා ගෙදර ඉන්න එක මල වාතයක් මිනිස්සුන්ට. උන්ට පවුල් කණ්ඩ තියෙනවා උඹලා පැත්තකට වෙල්ලයි කියලා. අම්මෝ එහෙම කියන්න එපා ස්වාමීන් වහන්සේ. එහෙම අපි නැත්තම් මේවා කරන්න බෑ කියලා. එතකොට ඒක අත්තම කෙනෙක් කියනවා මගේ දුව නම් පැහැදිලිව මට කිවලු මම බඳිනවා අම්මා අපේ වැඩවලට ඇඟිලි ගහන්න එන්න නිසා අත්තමල මතක තියානින්න ඔයගොල්ලෝ නැති දවසේ දොඹ තෙලින් කැවුම් ගිලා කනවා ගෙදර මිනිස්සු ඉන්නකන් තමයි ජී අනේ අනේ එන්න මේක කරන්න කියලා කියන්නේ ඵලයන් කියන එකම තමයි. අන්න ඒක තේරුම් ගන්න නිසි වයසේ අයින්ුනේ නැත්තම් අලි කාතයක්. ඔය ප්‍රේමේ මේ ප්‍රේමතෝ ජායති සෝකෝ කියන එක පොඩ්ඩක් කටපාඩම් කරන්න. ඕක හරහාම තමයි දුක එන හරියක් එන්නේ තමන් ප්‍රේම කර දේ හරහා තමයි. කවදාකවත් ප්‍රේම කරන්නේ ප්‍රේම කළ කලේ නැති දෙයකින් කවම දාකවත් දුකක් එන්නේ නැහැ. එන තාක් දුක ඇවිල්ලා තියෙන්නේ ඉල්ලගෙන කන එකක්. එමන්තෝ ජායති ශෝකෝ නැත්තම් තණ්හාය ජායති ශෝකෝ. එුණත් මේ වගේ කතා කරනකොට අපි වගේ පිරිසක් එකතු වෙලා ඒකෙන් අපිට නිකන් සාහිත්‍ය රසයක් මතු කරගන්න පුළුවන්. අපිට අපිට කැමැති විදිහට දුක බෙදාගෙන කාලා අපි ඔයාගේ දුක නෙමෙයි මට තියෙන්නේ කියලා. එයා කියනවා නෑ ඔයාගේ දුක නෙමෙයි මට තියෙන්නේ කියන එකම තමයි. භාවනා මගේ යමක් වඩා නොගත් අය විසින් දෙනු ලබන කමඨාන්නා උපදේශ භාගයට තැඹුණ අලයක්ව උපවහන්සේ නිතර ප්‍රමා කරයි. ඒ කණායටද බඩේ අමාරුවක් හැදෙන බව සඳහන් කරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පාදාදින මැනවි. එනම් නිස්සන්නවනේ පවත්ව ලබන භාවනාවට තරණක්ම උපවහන්සේ විසින්ම පවත්න්නේ නැතොත් ඒ සඳහා සුසුකම් ඇති වෙනත් භික්ෂුන් වහන්සේලා විසින් උපවහන්සේගේ අනුතන මත පවත්න්නේ දැන් පාදා දෙන මැනවි. දැනට යන්තම් අංකුරයක් හැදීගෙන යනවා. දැන් අපි රිට්‍රීට් තුනක් විතර කරලා තියෙනවා. ඒ මන්ත්‍යස්ථානේ මම නැතුව ඉතින් ඒකට ගිය කට්ටියගේ අදහස් මේකට විමසලා බලන්න ඕනේ. මේ වැඩේ හොඳද? මේ වැඩේ ඉස්සරහට කරන්න පුළුවන්ද? ඇත්තටම එහෙම වෙන්න ඕනේ. අලුත් අලුත් කට්ටිය පුරුදු වෙලා ඉන්න ඕනේ. නමුත් මේ තම්බිච්චි බාගට තම්බිච්චි අලිය ගැන කියනකොට කියලා තියෙන්නේ ඒ භාවනාවගේ යමක් වඩා නොගත්තා විශ්ින්දන එක බාගට තම්බිච්චි අලියක් වෙනුවට අපි කන්නේ කුණු වෙච්ච අලියක්. භාවනා කරන්නේ තු මොනවාකට පිච්ච කිලිනවා කියන්නේ කුණු වෙච්ච ඇලයක් අන්නේ. ඒතකොට ඉතින් ගන්න බඳෙන වහලා බාකාලාකගේ මැරෙනවා. දැන් ඉතින් ඒ වෙනුවට බාගෙට තැම්පිච්ච ඇලයක් අන්න. එතකොට තේනවා තැම්පිච්ච ඇලේ මීට වඩා හොඳයි කියලා. නිසා එකවරම යන්න බෑ කොහොමඩත් කාලා තියෙන දැනට කුණු වෙච්ච ඇලයක් කියලා මතක තියාගන්න ඒකයි විකාර කතා කරන්නේ. ටික දවසක් ගියාම ඔක ඇරිලා බඩේ එකක් මොකට බහිනවා ඒක හොඳයි පිස්සු වෙනවට වැඩි. බඩේ එකක් උනට පස්සේ බඩේ එකක් මාසණිපේ කරට පැත්තවට ටිකක් හොඳයි. නිසා හැම කෙනාම පටන් ගන්න වැරදි තැනින්. කවවම්ම කවදාකවත් අපිට හරීම තැන එහෙම හම්බ වෙන්නේ නැහැ. පඳුරට ගහලා ගහලා තමයි අපි හාවට විදින්ටි ඉගෙන ගන්න. ඒ නිසා වෙනදට වැඩිය අඩුවෙන් අකුසල් කරනවා, අඩු මෝඩකම් කරනවා, අඩු තකසීරුකම් කරනවා කියන තැනට යනවනම් ඒකම සාදු කියන යනවා මිසක් අංග සම්පූර්ණ එක බලාපොරොත්තු වෙනව කවදාකවත් පටන් ගන්නවත් නැහැ. කවදාකවත් පටන් ගන්න. ඒ නිසා පිළිකු සාංශ කියලා තියෙන්නේ තියෙන තැනින් පටන් ගන්න, ඉන්න තැනින් පටන් ගන්න. එතකොට හොඳ තැනට යනවා. හොඳම තැන බලාපොරොත්තු වෙන කෙනා කවදාකවත් වැඩක් කරන જાති මිනිසෙක් නෙවෙයි. ඒ නිසා තම බාගට තැම්බෙච්චල්ලි හොඳයි නිකන් ඉන්නවට වැඩිය. ආනාපාන සති භාවනා කරන යෝගාවචරයට විපස්සනා භාවනාව ඕනෑ අවස්ථාවකදී කළ හැකිද? භාවනා මාරු කිරීමට කිසියම් සම්දිස්ථානයක් තිබේද? විපස්සනා භාවනා කෙසේ පටන්ගෙන ඉදිරියට යා යුතුද? ඉතින් මම මේ මේක සඳහා මම කියන්නේ විපස්සනා කියන වචනේ අර්ථකථනය දෙනවට වැඩිය සතිය වඩන්න සතිය කියන මාර්ගයේ දිගේ ප්‍රශ්න නගන්න සතිය වඩන්න සතිය වැඩි වීමෙන් ඒ පුද්ගලයාගේ චර්තානුරූපව ක්ලේතු දෙකේ ඒ හැමතෙම හෝ විපස්සනායෙන් හෝ බල්ල මැට්ටේකුණත් සමන මියවල්නවා නම් සතියෙන් කරනවා ඒ නිසා මේ විපස්සනා කියන වචනේ අර්ථ දර්ශන කරන්න ගියොත් ගොඩාක් වෙලා යන නිසා කෙටි උත්තරයක් තියෙන නිසා සතිපට්ඨානේ ආනාපාන සතිය වඩන්ඩ ඒක තමන්ගේ චරිතය හැටියට අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය කටයුතු කරලා දෙන්න. එහෙම නැතුව අපි දන්නේ නැත්නම් වලදී සම්දිස්ථාන කටයුතු කරන්න ගියොත් ඒකේ පටලවිලි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සතිය අදාහගෙන ගියොත් ගා කඩුවේ පටලවිලි. ගර්ථ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනාගේ මතවාදයට තුඩු දී ඇති 2012 ලෝක විනාශය ගැන බෞද්ධ මතය කුමක්ද? අතන නිසරණවනේ ඉන්නකොට 2012 ද කියලාවත් මතක නැහැ. මේ ලෝක විනාශ කතාවල් එහෙම බලන්න එන්න කොළඹටම එන්න ඕනේ. කොළඹට ආපුවම මේ කුණු කන්දල් ටිකක් ඔළුවේ දාගෙන ආයෙක එහෙට යන්න පුළුවන්. ඒ නිසා මේ මේ මේ බෞද්ධ මතයේ කියන දෙක ගැලපෙන්නේ නැහැ. බෞද්ධයා මතවාදී කෙනෙක් නෙමෙයි. කිසිම මතයක් නැහැ. මතයක් තියෙන තාක්කල් ඒක බෞද්ධ වෙන්නේ මත කියලා කියන්නේ මදය මතය අප්‍රමාදය. මද ප්‍රමාද දෙක මතත් එක්ක යන එකක් තමයි. මතේ මත් කුඩු වගේ එකක් තමයි. හැම මතයක්ම පිස්සුවකින් ආපු මත කියන හැම එකක්ම මිත්‍යා දෘෂ්ටිකයි. නිසා මොනම මතයක්වත් නැති මතේ තමයි නියම දේ. ඒකට ඒක නම් බුද්ධාම කේතයින් සමයෙන් මේ බෞද්ධ මතය කියලා එකක් මොනම විදිහකින්වත් ව්‍යාකරණ කුඩෝ කිට්ටු කරන්න පුළුවන් පද දෙකක් නෙවෙයි. බෞද්ධයා තමයි මතය කියන එක. ඒ නිසා ඒ මේ ප්‍රශ්නේ හොඳට වර්ණ ගන්න. එතකොට බෞද්ධ බෞද්ධ කියලා කියන්නේ විතක්ක මේ විජය මත ඉක්මවීම ඉක්මවපු දවසේ ප්‍රශ්නෙකුත් නැහැ උත්තරෙකුත් නැහැ. එනිසා 2012 ওই යන තාලෙටම යයි. විදර්ශනා භාවනා වැඩිමිට ගත්පසු බාහිර ලෝකේ ප්‍රවෘත්ති කාරණා දැනගැනීම නිසාතු උනන්දු අඩු වී යයි. ඒවා නොදැනගත්සේ හැඟේ. මෙසේ හැඟීම් ඇතිවීමට ඇතිවීම ස්වභාවික දැයි පැහැදිලි කර දෙනු මැනවි. මේකෙදි ඉක්මන් වෙන්න එපා. ඒ අර සමහරට ද්වේෂයෙන් මේක පටන් ගන්නවා. නැත්තම් ඒ ප්‍රවෘත්ති යනකොට ද්වේෂයක් එන්න පටන් අර ගන්නවා. ඒකත් විපස්සනාව නෙවෙයි. නමුත් ඇතුළත තොරතුරු පිළිබඳව හිත අවදි වෙනකොට බාහිරතර තුළ තියෙන පටිච්ච සමුප්පන්න භාවයේ ඕලාරික බව සහ දුක් දෙන ගතිය තේරෙනවා. ඒ වෙනුවට ඇතුළත හට ගන්න දේවල් ප්‍රත්‍යක්ෂය අස්පනා පිට නිසා මේක නිකන් හරියට රත්තරන් සහ රෝල් ගෝල් දෙක අතර වගේ එහෙම නැත්නම් නියම පළතුරත් පළතුරු එසෙන්ස් එකයි වගේ නියම පළතුර ගහේ ගෙඩි වගේ ගහෙන් කඩාගත්තා වගේ ඇතුළත ඒක හොඳයි. ඒකට බාහිර එක අයින් වෙලා යනවා. නමුත් ඒක වෙච්ච පමණින් අනුමත කරන්නත් එපා. මොකද සමහරට ද්වේෂයට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා කාලයක් අත්දකින්න ඕන අත්දකින්නකොට ඒ අඩුවීම තේරෙන්නේ නැහැ. මොකද ඇතුළත තොරතුරු ගොඩාක් ඍජු තොරතුරු ගොඩාක් Tamanට ලැබෙන්න පටන් ගන්නවා. එතකොට ජීවිතේ සරු වෙනවා. මේ ළඟදී මට ඊමේල් එකක් ආවා. ඒ ඊමේල් එකේ මම ඒ ටික වෙන් කරලත් ගත්තා. ඒකදී කියලා තියෙනවා තුම්පලක තුන් ආකාරයකින් ප්‍රවෘත්ති පත්‍ර බලන කෙනාට වැඩිය ප්‍රවෘත්ති පත්‍ර නොබලන කෙනාගේ දැනුම වැඩි කියලා. මොකද ප්‍රවෘත්ති වල කියන හරියක් බොරුමයි. බොරු කියව කියව ඉන්න මනුස්සය සත්‍යින් ඈත් වෙනවා. බොරු කියනද තමයි භාවනා කරන එක නා දන්න ටික ඇත්ත. එيشා ප්‍රවෘත්ති පත්‍ර නොකියවන එක නා ප්‍රවෘත්ති පත්‍ර කියවන එක නාට වැඩිය දැනුමක් තියෙනවා. සොලිඩ් හොඳ ශක්තිමත් ඇතුළත දැනුමක් තියෙන නිසා ඒක බොල්දේ බොල්දීටත් හරවද්දේ හරවද්දේ විදියට තේරෙන්නේ හරදේ දැක්කට පස්සේ. ගරු ස්වාමීන් වහන්සේ මට මතක හැටියට ඔබ වහන්සේ අද දේශනාවේදී ආරම්භයේ ප්‍රකාශ කළ වේදනාවක් ආවිත ඊයින් ඈත් වෙන්න උත්සාහ කරන මෙන් ඊට පසුව නැවත ඔබ වහන්සේ කියා හිටියා හිත වේදනාවට ගොස් ඇතනම් ඊයින් පෙන්වන්නේ කය භාවනාවේ ඉන්න අකමැති බවත් ඒ විචිකිච්ඡාවේ සංකේතයක් බවත් නමුත් මම භාවනා කරද්දී වේදනාව ඇති විට ඒ ගැන එය පැන නැගීම ගැන මම අකමැත්තෙන් සිටින්නේ එයින් ඇත්තන්නේයි ඈත්වන්නේයි උත්සාහ කරන්නේ කයේ කැමැත්ත මොනවා වුණත් භාවනා කරද්දී වේදනාව ඇති විට එය පැන නැගීම ගැන මම අකමැත්තෙන් සිටින්නේ එයින් ඈත් වෙන්න වෙන්නයි උත්සාහ කරන්නේ. දැන් මේ පළවෙනි වාක්‍යය මට විස්තර කරන්න වෙනවා වේදනාව ආවිත එයින් ඈත් වෙන්න උත්සාහ කරනවා කියලා නෙවෙයි. වේදනාවෙන් වෙන් වෙලා බලන්න කියලා. වේදනාවෙන් get a distance කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. එහෙම නැත්නම් ඒකෙන් පැනලා යන්න හදනවා කියලා නෙවෙයි. වේදනාව මම මාගේ කියලා ඇඟේ දාගන්න නැතුව අනුංගිකක් විදියට බලන්න. පරතෝ සංකල්පයෙන් බලන්න. ඒකට කියන්නේ වේදනාවෙන් ඈත් වෙලා වේදනාව දිහා බලන්න. ක්ලිනිකල් ඩිස්ටන්ස් එකක් ගන්නවා වගේ පේන් එකෙන් ඒ ඩිස්ටන්ස් එකක් ගන්නවා කියලා පැන යාමක් නෙවෙයි. ඒක නිසා මේ කරගත්තොත් වේදනාව ඇතිවිට ඒ පැනගෙන ගියීම ගැන මම අකමැත්තෙන් සිටින්නේ එයින් ඈත්වන්නයි උත්සාහ කරන්නේ. එතකොට ද්වේෂය. ඈත ඉඳලා බලනවා කියන්නේ ද්වේෂ වෙනවා නෙවෙයි වෙනස් දෘෂ්ටි කෝණයකින් බැලීමක්. ඒක විපස්සනාව. විපස්සනාට ගැලපෙනවා. මේ වෙලාවේදී විචිකිච්ඡාව නැති කර ගැනීමට වේදනාව උපයෝග කරගන්නේ කෙසේදයි නැත්නම් කල යුත්තේ කුමක්ද කරුණාකර පහදා දෙනසේ ඉල්ලා සිටිමි. වේදනාව එන්නේ හේතුවක් සහිතව. ඒ හේතුවේ ඵලයක් තමයි වේදනාව. ඒකට තරහ වුණයි කියලා කරන දෙයක් නෑ. අපි බලන්න තියෙන වේදනාව පැමිණීමට හේතුව. නැත්නම් පැත්තක තියෙනවා මේ වෙලාව හැටියට පස්සේ ආශ්‍රයයක් වේදනාව ඇති වෙන හේතුව බැලීමෙන් තමයි නැත්නම් විචාර බුද්ධියෙන් තමයි විචිකිච්ඡාව අයින් කරන්න පුළුවන්. ඒ නිසා වේදනාව හෝ භවනාදී මතුවෙන මොනම සංසිද්ධියක් ආවත් ඒක විනිවිද දැකීමේ කැමැත්තෙන් එහෙම නැත්නම් විමසුන්නුවණින් තමයි විචිකිච්ඡා නැති කරන්න පුළුවන් වෙන්නේ. අයින් කිරීමෙන් වෙන්නේ ප්‍රශ්නේ කල් දැමීමක් ප්‍රමාදයටපත් වීමක් පමණයි. හොඳයි අපි වෙලාවත් හරියටම එකමාර වෙලා තියෙනවා. ඒ නිසා මට ආරාධනා කරන්න වෙලාවක් නැහැ. තව ප්‍රශ්න තියෙනවා අහන්න කියලා. අපි යනවා අද දවසේ වැඩ සටහනේ නිමාව සටහන් කරන ස්ථානට පැමිණලා තියෙනවා. දම්රිවි ආයතනයේ දම්රිවි පදනමේ ප්‍රකාශන නැත්නම් මතක් කිරීමක් ගැයක් තියෙනවා 2012 10 10 වෙනි දාසේ පාලසින් දාසිට විශයට තති දක්වා සති දෙක තුළ ධම්රිවි දිනක දායකත්වයේ සත්කාරය සඳහා අනුග්‍රහ ලබා දුන් ඒ ලලන්ත සේනාරත්න මහත්මිය එල් වීර සූර්ය මහත්මිය මිනෝලි වීර සූර්ය මහත්මිය ගුණතිලක මහත්මිය රත්ත්‍ත්වයේ මෙනවිය යූ ජයවර්ධන මෙනවිය සාන්‍යා වීර සූර්ය මහත්මිය මොරින් වීර සූර්ය මහත්මිය නායකගේ මේ පරිලෝකයේ ඥාතින් ඇතුළු පවුලේ සමටත් තමරිපදනමේ ගෞරවයේමසු පුණ්‍යානුමෝදනා මේන් පළ කර සිටන අතර භවනානුයෝගීන් සඳහා අඩපාඩුවක් නැතුව පුතු පරිත්‍යාග කිරීමෙන් දායකත්ව ලබා දුන් නාමලී වල්ගම්පාය මහත්මිය කෞශල්‍යා එඩ්මන් මහන්තිය නායට ධම්රවිපදනමේ ගෞරවයේමසු පුණ්‍යානුමෝදනා මේන් පළ කර සිටිමු. අද දින භාවනා වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වූ සොන්නාතර මහතා සහ එම මහත්මිය ඇතුළු එම දෙපළකේ දෙමාපියන්ට ධම්රවිපදනයේ පුණ්‍යානුමෝදනා මෙයින් පළ කර සිටිමු අපි ශිරු දනාන සාදුකාරය පවත්වමු අද දවසේ විශයට වෙන්න පින්වන්මෝදනා කිරීම අදින මේ භාවනා වැඩමුළ භාවනාමේ වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලම්පස් සපයා දීමේ දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වීදම් වලට දායකත්ව ලබා දුන් ශිරු දනාටම පින් අනුමෝදන් වේවා කියලා පොදු ප්‍රාර්ථනාවක් තියෙනවා. මේ ආකාරයෙන් අපි නම් සදාන් කළා උද නුකලා උද සංවිධානයෙන් උදව් කළා වූ සීලුම සත්පුරුෂ මණ්ඩල ශීපත් කළා. පේන පේනාට පින්පැමිණීමටත් ඒ අයගේ අපේ නම් සඳහන් කළ නොකළ සීලු ඥාතීන්ට පින් පැමිණීමටත් අපි අපගේ પરමාර්ථය නැවතත් සීපත් කර ගැනීමත් අදාසින් ඉත්තවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ අපි දවසේ වැඩසටහනේ නිමාව එකතුව සාමූහිකව සටහන් කරමු. ඉත්තවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවා Thank you. ඉතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා සත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡෝ